ස්වාමින් වහන්සේ මම අවුරුදු කිහිපයක සිට ආනාපාන සති භාවනාව වඩන්නෙමි. දැන් භාවනාවට වාඩි වී ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය තුනී වී නොදැනියයි. ටිකකින් විතක්ක ਵਿਚාරද සංසිඳියයි. තවදුරටත් භාවනාවේ එසේ යෙදී සිටින විට කය ඊතා සැහැල්ලු වේ. ටිකකින් කය ලොක් වී එක ගුලියක්සේ පවතින බවක් දැනේ. මෙසේ සෑහෙන වේලාවක් භාවනාවේ යෙදීමට පුළුවන්. මේ தත්වය දැන් සෑහෙන කලක සිට අත්දකින්නෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කිනවතන විතක්ක ਵਿਚාර සංසිඳනවා කියලා කියන්නේ ධානා මට්ටමක් නම් කතා කරන්නේ ඊට කලින් විපස්සනාවට දාන්න පුළුවන්. කාගෙද කියලා දැනගන්න කැමතියි. මේ හුඟක් කාල තිස්සේ ආනාපාන සතිය වඩනවද? එහෙමයි සම්මා. එතකොට දැන් විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන්නේ හුඟක් හිත නිකන් මේ ආනාපාන සතියෙන් කොහොමද ඒ හරියට මට විස්තර කරන්න? දැනට තියෙන තත්ත්වයන් ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රස්වාසය මේ දිග කෙටි වශයෙන් මෙහෙම ටිකක් වෙලා මෙනෙහි කරනකොටම සියුම් වෙලා නැති වෙලා යනවා ඊට පස්සේ මම විතක්ක ਵਿਚාර කියලා කිව්වේ අර ඉන චට වගේ අර ඇතුලේ කතාව නැවතිලා යනවා හරි ඔව් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ අක්කටේ කතාව නවතිනවා ඊට පස්සේ ඒ කියන්නේ හිත තව සංසිඳිලා එකඟ වෙලා හුස්ම රැල්ල සියුම් වෙලා එහෙම්ම තියෙන ස්වභාවයද තියෙන්නේ එහෙම තියෙන ස්වභාවයක් දැන් ඒ ඒ ඒ தත්ත්වෙ හුඟක් කල් තියෙනවද දැන් එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳයි ඔය தත්ත්වෙ පවත්වන්නත් පුළුවන්ද ඒ කියන්නේ කොච්චර වෙලාවකින් ওই தත්ත්වෙට එන්න පුළුවන්ද සමහර වෙලාවට පැය කාලකින් වගේ එන්න පුළුවන්ද දැන් සමහර වෙලාවට විනාඩි දෙකකින් වගේ පුළුවන් හා හොඳයි. එහෙම සක්මනත් කරනවද? ඒකද මොකද කරන්නේ? ඒකෙදි මෙහෙදි තමයි සවිනාස වැඩිපුර කරුනේ මේ ඒකෙදි ඉතින් අර මේ සාමාන්‍ය වෙලාවක් අරමුණේ හිත තියාගෙන යන්න පුළුවනි. හරි. ඒකට මොනක් දැනෙන්නේ? එතනදී ඉතින් මම අර ආනාපාන සතිය වගේම කියලා හිතලා අර මේ අර වෙනස් වීම වෙනෙහි කරනවා. හොඳයි. ඒ කියන්නේ අපි මෙහෙම කරමු පොඩි වෙනස්කම් ටිකක් කරමු. ඒ කියන්නේ සක්මනේ යනකොට බලන්න දැන් එක මේ මෙනෙහි කිරීමක් සහිතවද යන්නේ මෙනෙහි කිරීමක් රහිතවද? රහිතව. රහිතව. හොඳයි. එහෙමනම් බලන්න මේ පාදයක් වදිනකොට දැනෙන දේවල් ටික තියෙනවානේ. තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා. දැන් අපි විස්තරත් කරන්නේ. ඒ ටික බොහොම නිහඬ මනසකින් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. දැන් ටිකක් හිත සැහැල්ලු කරගෙන ඔන්න පාදයක් වදිනවා. ඔන්න බලන්න ඉස්සෙල්ලා මේ අපිටම විලුඹ වදිනවා කියලා. විලුඹේ වදිනකොටම නද තේරෙන්නේ. වැලි පොළවේ නම් යන්න ඔන්න රළු ගති තේරෙනවා, තද ගති තේරෙනවා. වගේ දේවල් තේරෙනවනේ. ඒ ඒ ඒ ගති ලක්ෂණ වල විතරක් හිත තියන්න පුළුවන් කියලා බලන්න. එතන වම කියලා කියන්නේත් නැහැ. ඔසවනවා, තබනවා මොකක්වත් කියන්නේ දැන් කරන්නේ මේ වදිද්දි තේරෙන දේවල් වලට විතරක් හිත ගන්නවා. ඊට පස්සේ අපි හිතමු ඊළඟට ඔන්න ඇඟිලි ටිකක් වදිනවා. ඒ හරියට ඒ තියෙන ලක්ෂණ වලට හිත ගන්නවා. ඔන්න අනිත් පාදය තියෙනවා. ඒ වදිනකොට ඒ තියෙන තැන් වල තේරෙන මේ ලක්ෂණ වලට හිත තියෙනවා. ආයි ඇඟිලි ටික වදිනවනේ එතන ලක්ෂණ වලට හිත තියෙනවා. ඔය දේ කරන්න පුළුවන් නම් අපිට හිමීට ධාතු මනසිකාරයට දාන්න පුළුවන්. ඊට පස්සේ ආනාපාන සතියෙත් ඒ දේම පටන් ගන්න පුළුවන් දැන්. මොකද දැන් මේ එකඟතාවයක් තියෙන හින්දා ඉතින් ආනාපාන සතියෙන්ම ගිහිලා නැතුව දැන් එතන යන් හිර වෙච්ච ස්වභාවයක් තියෙන හින්දා කෙලින්ම ආනාපාන සතියෙන් අපි තුන් විනාඩි 5ක් විතර ඉන්නවා. ආනාපාන සතිය වඩනවා විනාඩි 5ක්. එතකොට හිත එකඟ වෙනවානේ. ඇතුලේ කතාව සංසිඳුණා, හිත එකඟ වුණා. ඊළඟට අර වගේම බලන්න දැන් වාඩිලා ඉන්නකොටත් අර තවත් කලින් කෙනෙකුටත් කිව්වා වගේ මේ වාඩිලා ඉන්නකොට අපිට යම් යම් සංකේත තියෙනවා. මේක හරහා තමයි අපි තේරුම් ගන්න මේ දැන් අපි වාඩිලා ඉන්නේ කියලා. මේ කොට්ටේ වදිනවා, ඊළඟට අත් දෙකකට ස්පර්ශ වෙනවා, නැත්නම් පාද දෙකකට ස්පර්ශ වෙනවා. ඔය වගේ යම් යම් සලකුණු තියෙනවා. ඔය සලකුණු වලට හිත යොදන්න. තද ගති තියෙනවා රළු ගති තියෙනවා උණුසුම් ගති තියෙනවා මේ ඒ ලක්ෂණ වලටම හිත යොදන්න මේකෙන් ඒ කියන්නේ මේ මේ වයින් මොකද්ද හොඳට ප්‍රකට එතෙන්ට හිත දාන්න එතන ඉස්සලා එතන බලාගෙන ඉන්නකොට ආනාපාන සතියෙන් එකඟ වෙච්ච හිත මේ අලුත් තැනට ඒවි හැදිච්ච එකඟතාවය මේ අලුත් තැනට එනවා එතන හොඳට බලාගෙන ඉන්නවා ඊට පස්සේ ආයෙ තව තැනක් ඊට වඩා ප්‍රකට වෙනවා නම් එතෙන්ට ගිහිලා බලාගෙන ඉන්නවා මේ දේ පොඩ්ඩක් කරලා මට ආයි කියන්න. يعني මේකෙදී يعني හිත විසිරෙන්න ගත්තොත් ඕන්නම් ආයි ආනාපානට ගියාට වරදක් නැහැ. හිත හොඳට තේරෙනවා නම් يعني මේ අලුත් තරමුණේ එකඟ වෙලා ඉන්නවා කියලා තේරෙනවා නම් එහෙම ඉන්න. يعني එතන එතන දැන් අපි යන්න ඕනේ මේ මේ අලුත් තරමුණේ මේ මොනවාද මේක ඇත්තටම වෙන්නේ. කියන පොඩි කුතුහලයකින් බලන් ගත්තමු. තද ගතියක් තියනවා කියවහම ඉතින් ඕකේ මහා දෙයක් නැහැවගෙන අපිට තේරෙන්නේ. නමුත් ඕකේ හොඳට සමාධිමත් හිතකින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඔය තද ගතියේ පවා විවිධ ලක්ෂණ මතුවෙන්න ගන්නවා. අපි තුමේ ඊළඟට අත් දෙක මෙහෙම ස්පර්ශ වෙලා තියෙනවා. මෙතන අපිට උණුසුමක් දැනෙනවා. මේ උණුසුමේ පවා විවිධ ලක්ෂණ තේරෙන්න ගන්නවා. ඒ නිසා ඒක තේරෙන්න නම් සෑහෙන සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. හින්දා දැන් ආනාපාන සතියෙන් ටිකක් හැදිලා තියෙන හින්දා මේක ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරන්න දැන්. කමඨාන වෙනස් කළා ආයි පොඩ්ඩක් නෑ කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වෙන අවස්ථාවේදී ඔබ වහන්සේ දුන් උපදේශ මත කයේ තීව්‍ර ස්පර්ශයන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදුණෙමි. අද උදේ 10 සිට පමණ මට මගේ සිත හිස් වූ ස්වභාවයක්ද අන් අය සමග කතා කිරීමට වචන නැති ස්වභාවයක්ද ඇති වී තිබේ. ලෝකයම නැති නැති නැවතී ඇත්තාක්සේද සිතට මහත් වූ නිදහස නිසහසක්ද ඇත්තේය. වතුර බොන්නට වාඩි වූ මොහොතේ පවා ඇස්වසා භාවනා කිරීමට සිත්වේ. මෙවැනි අත්දැකීම් මීට පෙර තුන් වතාවකදී අත්දැක ඇත්තෙමි. එක අවස්ථාවක මේ తත්වය දින දෙකක් පමණක් තව අවස්ථාවක එක් දිනකට අනෙත් අවස්ථාවේ පැය කිහිපයකුත් පැවතිනි. මා කෙරෙහි කරුණාවෙන් මේ தත්ත්වය පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. ඔව් කාගෙද කියන්නේ? අපි එදා කතා කරපු වෙලාවේ මොනවද කිව්වේ මට පොඩ්ඩක් මතක් කරන්න. ස්වාමීන් වහන්සේ අර මම කාලයක් භාවනා කරා. එතකොට මම අර ආනාපාන සතිය පොහතකට වාඩි වෙලා ඉන්නකොට මේ සිතුවිලි නැති වෙන තත්ත්වයක් ඇවිල්ලා ඒ தත්ත්වය තමයි දිගටම තිබ්බේ. හරි. ඒ කියන්නේ කොච්චර භාවනා කියන්නේ අවුරුදු 3-4ක් භාවනා කළාද? 10ක් විතර. 10ක් විතර. හරි. එතකොට කඩින් කඩ තමයි ස්වාමීනි. හරි. දැන් මේ මෑත කාලේ தත්ත්වය ගත්තොත් ගෙදරදී භාවනා කරනවද? දැන් ස්වාමීන් වහන්සේ ওই தත්ත්වය ඇති වුණාට පස්සේ මම භාවනා කරන එක නැවැත්තුවා. ආ මොන தත්ත්වයක් වුණාමද? <laughs> අර වචන නැති තත්ත්වයක් ඇවිල්ලා නිකන් ලෝකෙම නැවතිලා තියෙන වගේ එහෙම තත්ත්වයක් දවස් කීපයක් ඒක දිගටම තිබුණා. ඒක නිසා මම ඊට පස්සේ <laughs> හොඳයි එතකොට මේ දැන් ඉතින් ලෝකෙ නෙමෙයි නවතින්නේ අපේ හිත තමයි නවතින්නේ. දැන් අපේ හිත තමයි සාමාන්‍යයෙන් දුවන්නේ. මොකද අපේ ඇතුලේ කියන්නේ හිතට ඒ කියන්නේ තෘප්තිමත් බවක් නැත්නම් ඇතුලේ ඇතුලේ තියෙන ඕන බවක් නම් ඇතුලේ තියෙන අසහනයක් නම් හිත සම්පූර්ණ තරම් එළියට දුවනවා. නමුත් අපි බුදුහාමුදුරු කියන මේ කායේ කායානුපස්සනාවේදීම හරහා කියන්නේ වෙන දේවල් ඕනේ වෙන කියන්නේ චිත්තානුපස්සන ඒවට යන්න ඕනෙත් නැහැ. කෙනෙක් මේ කායගත සතියේ දෙනවා නම් ඒකුණත් ප්‍රමාණවත් කියනවා මේ හිත තමන් එක්කම ඉන්න. එතකොට මේ බුදුහාමුදුරු කියනවා මේ අජ්ජත්මේව චිත්තං සම්තිත්තති sanniseedati ඒකෝ දිහෝති සමාධියති මේ වෙන වෙන දේවල් හොය හොයා යන්නේ අපේ හිත මේ ඇතුලේ සතුටක් නැත්තම් ඇතුලේ තෘප්තිමත් බවක් නැත්තම් දැන් කයෙහි කයානුව බලන්න අපි පුරුදු වුණාම හොඳට මේ භාවනාව වඩනකොට හිතට හිතට තේරෙනවා මේ ඇතුලේ තියෙන සහනයක් ඇතුලේ දැවීමක් නැතුව ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා ඇතුලේ තියෙන්නේ හොඳ ඒ කියන්නේ වාතාවරණයක් කියලා තේරෙන්න තේරෙන්න හිත විසින්ම මේ ඇතුලේ ඉන්න පටන් ගන්නවා එතකොට හැබැයි අපිට තේරෙන්නේ දැන් හිත කොහෙවත් යන්නේ නිකන් එතකොට මේ ලෝකේ ගැන එච්චර වටනකමක් නැහැ. ලෝක විචිත්‍රත්වයක් දකින්න වෙනුවට මේ ඇතුළතම තියෙන සංසිඳීමක්. ඇතුළතම තෘප්තිමත් බවක් තියෙනවා. ඔය ලස්සන සූත්‍රයක් එහෙම තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ කෙනෙක් තව අවස්ථාවක මේ බමුණු ගමකට වඩිනවා. බමුණු ගමකට වඩිනකොට මේ ඉතින් බමුණෝ බුදුරජාණන් වහන්සේත් එක්ක විරුද්ධයි. මොකද කරන්නේ හැම ලිඳකටම දානවා පිදුරු එහෙම ජරාවල් දාලා දැන් ඔක්කොම දැන් ලිං වල වතුර නැහැ බොන්න. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආනන්ද හාමුදුරන්ට දැන් මේ පොඩි පාඩමක් උගන්වන්නත් එක්ක කියනවා ආනන්ද මේ මට පිපාසයි කියලා පාත්‍රය දෙනවා වතුර අරන් ඉන්න කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ දන්නවා සිද්ධිය. ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ භාගතුන් වහන්සේ මේ ඉස්සරහා ගම තියෙනවා. ඒ ගමේ අපේ දායකයෝ තමයි ඉන්නේ. මේ මේ ගමේ නම් වැඩේ අවුල් වෙලා තියෙන්නේ. ඒ වින්දා තව ටිකක් ඉවසන්න මේ වතුර ගේන්න විදිහක් නැහැ කියලා කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ නෑ හදත් නෑ ආනන්ද වතුර මට දෙපහයි කියලා කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ආයිත් කියනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් කියනවා නෑ ගිහිලා වතුර ගේන්න කියලා. දැන් ආනන්ද හාමුදුරුවෝ යනවා නිදන් ගාවට. යනකොට අර ලිඳ උතුරන්න ගන්නවා. ලිඳ තමා විසින්ම වතුර උතුරනවා. අර තිබිච්ච කසල ඔක්කොම අයින් වෙලා දැන් මේ පිරිසුදු වතුර දැන් උතුරනවා. ආනන්ද හාමුදුරුවෝ ඒක දැකලා සතුටටපත් වෙලා මවිත වෙලා වතුර පාත්‍රයකට තරම් එනවා දැන්. බුදුහාමුදුරනේ පාත්‍රයටම වතුර අරන් ඇවිල්ලා බුදුහාමුදුරන් දැන් පූජා කරනවා භාගතුන් මෙහෙමයි මෙච්චර මේ බමුණ මෙහෙම දේවල් කළත් දැන් ස්වාමීන් වහන්සේට වතුර අරන් ඉන්න ගියාම මෙන්න මේ වතුර උතුරගෙන යනවා මම ඔන්න වතුර අරන් ආවා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් අහනවා මේ පිපාසය සංසිඳලා තියෙනකොට මොකටද වතුරද? <laughs> එතන මේ පාඩම් දෙකයි එතන ඇත්තට. බමුණන්ට එක පාඩමක්, ආනන්ද හඳුනන තව පාඩමක්. ඉතින් වගේ සත්‍යයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ තණ්හාවක් කියලා දෙයක් නැහැ. තණ්හා එතන කියන්නේ මේ නිකන් වතුර තිබහ නෙමෙයි. ඒ තණ්හා පිපාසයේ සංසිඳලා තියෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. අපේ හිතේ අර තණ්හාව තියෙන තාක් එතන තියෙන පිපාසාවක්. ඉතින් තෘප්තිමත් නැහැ. හැමතිස්සෙම මොනවද වුණත් මදි ගතියක් තියෙන්නේ. ඌන ඌනෝ ලෝකෝ කියලා කියන්නේ තණ්හා පිපාසය තියෙනකන් අපිට ඌන බවක් තියෙන, අතෘප්තිකර බවක් තියෙන. නමුත් මේ විපස්සනාවක් වඩන්න වඩන්න අපිටම අපිටම කෙනෙක් රහත් වුණා කියන්නේ. ඒ රහත් වුණා නම් ඉතින් ඇතුලේ ආයේ ප්‍රශ්නයක් නැහැ. එයාට ඉතින් එළියට යන්න ඕමනාවක් නැහැ. හිතට. අන්න ඒ වගේ තත්ත්වයක් පොඩ පොඩ ඉතින් එන්න ගන්නවා විපස්සනාවෙන්. එතකොට ඉතින් අපි හිතන්නේ මේ ලෝකේ නතර වෙලා දැන් ලෝකේ නිකන් මං නිකන් කොන් වෙලා වගේ. <laughs> එහෙම තමයි ඉතින් ඔක අර්ථ දැක්වෙන්නේ. හැබැයි එතන තමයි යන්න තියෙන පැත්ත. ඉතින් යන්නේ උඩුගම් බලා තමයි පීනන්නේ. ඉතින් අපිට ඕනේ රැල්ලට අහු වෙලා ගහගෙන යන්න නම් එහෙමත් පුළුවන්. මම හිතේ වැරදි භාවනාවක් කළා නිසා කියලා ඉස්සෙල්ලා. දැන් මම හිතන්නේ නැහැ මේ කියලා. දැන් බලන්න මේ හරහා දැන් දැන් කරන භාවනාව හරහා දැන් දැන් අපි දැන් කතා වෙලා මෙහෙදි වඩන්න ගත්තේ කොයි විදිහටද මට ආයි පොඩ්ඩක් කියන්න. සංඝස දැන් මම සක්මන් භාවනාව කළා. ඊට පස්සේ වාඩි වුණාම ඒ වෙලාවට ප්‍රකට වෙන තැනකින් තමයි කියන්නේ ආනාපානය ප්‍රකට වෙනවා. ආනාපානයෙන් වැඩි වෙලා යන්නේ හැබැයි සංසිඳෙනවා සංසිඳිලා එතකොට සිතුවිලි නැති අවස්ථාවක් එනවා ඒ ඒ වෙලේ ටිකක් වෙලා ඉඳලා සමිනාංශ කිව්වා වගේ අර ස්පර්ශයේ තීව්‍ර වෙන තැන්වලට තමයි අවධානය යොමු කරේ හරි ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ එච්චරම මේ ඒ කියන්නේ ওই නාඩි වැටෙන ඒ වගේ රස්නය ඒ වගේ යම් තරමකට එච්චර ප්‍රකටව නෙමේ සාමාන්‍ය තරමකට වැටෙනවා දැ වැටෙනවා හරි ඒ විදිහට තමයි කරගෙන හිටියේ දැන් ඒත් අර මේක ලියලා තියෙන ආයෙත් පොකට නතර වුණ කතාවක් තියෙනව නේද ලියලා දැන් තමයි සම්මන්ස ඒ විදිහට දැන් කතා කරගන්නත් අමාරු වචනත් නෑ වගේ නිකන් පැත්තකට වෙලා ඉන්න ඒ වගේ විදිහක් තමයි ඒ කියන්නේ දැන් මේ දැන් ඔය මට්ටමේදී එහෙම එනවද අද තම අදත් නැවත සිද්ධ ඒ කියන්නේ මේ දැන් දැන් කරන්නේ ආනාපාන සතිය සංසිඳනවා සංසිඳන සංසිඳනට පස්සේ මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර ස්පර්ශයන්ට හිත යොදමින් ඉන්න එකයි කරන්නේ. ඒත් නිකන් අමාරුයි කතා කරගන්න. ආ ප්‍රශ්නයක් නැහැ. කොහොම <laughs> යන්ද ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ඇතුලේ කතාව අඩු වෙච්ච තරමට තමයි සහනයක් තියෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන සංසිඳීමක්. අපි අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ කියන්නේ වෙන කෙනෙක් කතා කරන්නේ නැත්නම් අපි තනියෙන් හරි ගියෝගියෝ ඉන්න එකනේ කරන්නේ. ඉතින් මේ ඇතුලේ කතාව සංසිඳෙන්නේ නැතුව විපස්සනාවක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ඇතුළ කතාව කියන්නේ ඇත්තටම රෝගයක්. බුදුහාඳුර කියන්නේ. ඉතින් අපි මේ කෙනෙක් නැහැනේ ඇතුලේ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. අපි නිකන් දෙන්නෙක් එක්ක කතා කරනවා වගේ කතා කර කර ඉන්නේ. ඉතින් ඕකේ යම් පමණක මේ මේ ඕන්ට වඩා වැඩි වුණොත් ඒ මනුස්සයාට පිස්සු කියනවා. දැන් පිස්සෝ ඇත්ත වශයෙන් අපි සාමාන්‍යයෙන් පිස්සෝ කියලා ගාල් කරන කට්ටිය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ කෙනෙක් ළඟ නැහැ කතා කර කර ඉන්නේ හැබැයි. එහෙම එහෙම જાති කට්ටිය ඉන්නවනේ. මේ මේකේ යන්න පුළුවන් උපරිමයකට ගිහිල්ලා සීමාවට ගිහිල්ලා. අපිට එච්චර පිස්සු නැහැ ඉතින්. ඒතකොට <laughs> අපි කියනවා අපිට පිස්සු නැහැ අන්න අරයට තමයි පිස්සු තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අපිටත් පිස්සු තියෙනවා. ඒ පිස්සු තමයි අඩු වෙන්නේ. ඒ ඇතුලේ කතාව සමනය වෙච්ච මට්ටමක් තමයි ඔය යන්නේ. පුළුවන් තරම් අපේ මෙනෙහි කිරීමක් මුලින් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒකත් අඩු කරලා ඒකත් නැති කළා බොහොම නිහඬ මනසකින් මේ කායික දෙයක් නිරීක්ෂණය කරද්දී හිත සංසිනීමක් හිත තේරෙන නිකන් ඇතුලේ කතාව නතර වීම අපිට තේරෙන නිකන් හිත නතර වුණා වගේ. මොකද මෙතෙක් කාලයක් කියෝ කියෝනේ හිටියේ. දැන් එහෙම කියවන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ බොහොම නිහඬව නිරීක්ෂණය කිරීමක් තියෙන්නේ. ඒකේ කිසි වරදක් නැහැ. ඒක කරගෙන යන්නේ Tamanටම තේරෙයි මේකේ ලොකු සාහනයක් තියෙනවා කියලා මේ මට්ටමේ පවා. ඉතින් වාසියට ගන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි.